මේ ඇගේ సంతාන තුළ මේ ඇය නැදනවත්ම දැන් දවස් 7කට තිබුණාට වඩා වැඩියෙන් දියුණු වෙලා තිබෙනවා. ඒ ගැන සිතලා මේ ඇයට සන්තෝෂ වන්නට පුළුවන්. මේ දවස් 7 ඇතුළතදී මේ පින්වත් ඇයට භාවනාව තුළින් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට නැති වුණත් සමහර වෙලාවකදී තමාගේ විමුක්ත පරිපාචනීය ධර්මයන් නිවන් ලැබීමට අවශ්‍ය ධර්මයන් දිනු වෙලා ඇතනම් මේ ධර්ම දේශනාව අසමින් සිටිදී හෝ කෙනෙකුට නිවන් අවබෝධ කර ගැනීමට පුළුවන් වෙනවා ඇති. විශේෂයෙන්ම අප මේක ප්‍රථමයෙන් මේ චතුරාර්ය සත්‍ය අල්ලා ධර්ම දේශනාවක් කළා. හත්තට දෙනකොට මේ ධර්ම අවබෝධය ලබා දුන්නා. එදා බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අල්ලා ධර්ම දේශනා කරන විට බොහෝ දෙනෙකු නිර්වාණය සාක්ෂාත් කළා දහස් ගණනින් දසදහස් ගණනින් සමහර විට ලක්ෂ ගණනින් ධර්මයේ සත්‍යතාවයේ තියෙන ධර්මයේ නිවැරදිව දැකගෙන නම් අපේ පා අපේ පාරමී ශක්තිය මැද නිසා අපිට ඒ ධර්මය අවබෝධ කරගන්නට නැහැ කියනවා. ධර්මයේ වර්ධක් නිසා නෙවෙයි අපේ තියෙන දුර්වල භාවය නිසා අපේ සමාධිය දියුණු නැහැ අපේ ප්‍රඥාව දියුණු නැහැ අපි කියන ධර්මයේ සකන සිටිතකින් ඒ කියන ධර්මයේ දැක දැක ධර්ම ශ්‍රවණය කරන්නේ නැහැ එම නිසා මේ පින්වත් අය සමාධිමත් සිටකින් අප කියන්නේ කුමක්ද කියා හදවත තුලින් විමසමින් විමසමින් ඒ කියන දේ හදවත තුලින් දකිමින් දකිමින් මේ ධර්මයේ ශ්‍රවණය කරන්න ඒ ශ්‍රවණය කරන කාලය තුලදී අඩු වශයෙන් එක් අයකට හෝ මේ ධර්ම අවබෝධය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් මේ ධර්ම දේශනාව පවත්වන්නේ. එසේ මේ භූමිය තුළදී මේ සිංහත් අයට මේ ධර්ම ශ්‍රවණය කිරීමේ කුසලයේ තුලින් ඒ ධර්ම දේශනේ ඇසීම තුළින් නිර්වාණය සාක්ෂාත් කිරීමට නොහැකිවත් මේ ධර්ම ශ්‍රවණීමේ කුසලයේ තුලින් ඒ කුසලයේ ආනිසංසයේ බලයෙන් මේ පින්වත් අයට මේ ජීවිතයේදී හෝ අන් භවයකදී හෝ අන් බුද්ධ ශාසනයකදී හෝ නිවන්ස ලැබීමට මේක ඒකාන්ත වශයෙන්ම හේතු වේවා කියලා කාර්මික අදහසක් ප්‍රකාශ කරගෙන අපි මේ ධර්මයේ දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කරනවා සතුන්නකෝ වික්ඛවේ ධම්මානං අනනුපෝදා අපටිවේධා ඒකනිදන් දීගමධානං සන්දාවිතං සංසරතං මමං චීව තුම්හා පංච මහණෙනි මේ ධර්ම හතරක් අවබෝධ කර නොකළ නිසා පස්කච්ච වශයෙන් නොදත් නිසා මමං චේව තුම්හා පංච මමත් උඹලා මේ තරම් දීර්ඝ සංසාරයක සැරිසරමින් පැමිණියා. කත මේ සංකතුන් නම් කුමක්දේ හතර දුක්ඛස්ස අරිය සත්‍යස්ස දුක්ඛ සමුදයස්ස අරිය සත්‍යස්ස දුක්ඛ නිරෝධස්ස අරිය සත්‍යස්ස දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යස්ස අනුබෝධා අපටිවේදා ඒවමිදං දීගමද්ධානං සංඝාවිතං සංසල්තං මමං චීව සුම්හා පංච මේ මොන හතරක් අවබෝධ නොකළ නිසාද මේ සංසාරයේ දිගින් දිගට ඒ බෝධිසත්වෝ මේ වික්ෂුන් වහන්සේලාට දාතිලට පැමිණි දුක දුක ඇතිවීමේ හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය කියන චතුරාර්ය සත්‍ය ත්‍ත්වස් වශයෙන් නුදක් නිසා අවබෝධ නොකළ නිසා මේ පින්වත් මමත් මේ සංස්කාරයේදී දක්වා පැමිණියේ මේ චතුරාර්ය සත්‍ය නීචතර බහවලදී සම්පූර්ණයෙන්ම සාක්ෂාත් කරගන්නට බැරි වුණ නිසා ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගන්නට බැරි වුණ නිසා මම දැනින් මේ ජීවිතයේදී හෝ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට මේ පින්වත් අයට මේ කරුණ ලබන ධර්ම දේශනාව හේතු වේවා. මේ මේ බුදුරජාණන් වහන්සේ දුක්ඛ ගැන වදාරන විචම මේ අයගේ මනසට නැගෙන්නේ ජාතිතේ දුක්ඛ, ජරාති දුක්ඛ ආදී වශයෙන් අර පාඨත් පුරු පුරුදු දුක්ඛ සත්‍ය විස්තර කරන ලබන ඒ ධර්ම පාඨය. ජාතිය දුකක්, ජරාව දුකක්, ව්‍යාධිය දුකක්, මරණය දුකක්, පියන්නා ප්‍රියන්ගෙන් ගැනීම දුකක් අප්‍රියන් හා එක්වීම දුකක් ශෝක දුක් පරිදේව දුක් කියනවා කායික දුක් මානසික දුක් කියනවා කනකදී නොලැබීමේ ඉච්ඡා විගාත දුක කියනවා පිටියෙන් කියනවා නම් පංච උපාදාන ස්කන්ධේන දුක මෙලෙසයි දුක්ඛ සත්‍ය බුදුරජාණන් වහන්සේ වදාරන්නේ එවැනි න්‍යායාත්මක පසුබිමක් විස්තර කිරීමට නිවි අපව මේ සූදානම් වන්නේ මේ පින්වත් අයට එවැනි ඒවා පිළිබඳ අවබෝධයන් ඒවා පිළිබඳ කරුණු පොත්පත් කියවීම තුළින් ලබා ගන්නට පුළුවන් අන් ධර්ම දේශනා තුළින් අසා දැනගන්නට පුළුවන් නැත්නම් කෙනෙකුගෙන් විමසා දැනගන්නට පුළුවන් මේ ධර්ම දේශනාව ප්‍රායෝගික චතුරාර්ය සත්‍ය පෙන්වන සම්බන්ධ දේශනයක් දුක්ඛ සමුදය සත්‍ය වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ යායන් සම්මා පූර්ණෝ භවිකා නන්දිරාජසගතා තත්ත්‍ත්‍යාඥාන්ජමි සේයතේ දන් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා මේ සංසාරයේ දුක නැවත නැවත ඇති වෙන ආකාරය ඇති වෙන හේතුව යම් තණ්හාවක් ඇත්නම් අන්න එයයි කාම තණ්හාවක් හෝ භව තණ්හාවක් හෝ නැත්නම් මේ භවයේ නැති බව දන්නා භවය නැහැ මේක පස්සේ සංසාරේ නැවත එකක්ම නැහැ කියලා මේ ලෞකික ජීවිතයේ සැක සම්බත් භුක්ති විඳින විභව සංහාවක් නැවත ගිය ගිය තැන ඇලෙන නැවත නැවත පුනරුත්පත්තිය ගෙන දෙන සංහාවක් මේ න්‍යායාත්මක පසුබිමට ටිකක් මම දුක්ඛ සමුදය සත්‍ය විස්තර කරන්න කියන්නේ නැහැ දුක්ඛ නිරෝධ සත්‍ය බුදුරජාණන් වහන්සේ වදාළන්නේ යෝ තත්ථායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ සාභූපටිනිස්සග්ගෝ මුක්ති අනාලයෝ ඒ තණ්හාවේ නිර්වශේෂ නිරෝධයක් ගෙවි ගාමක් සේවීමක් නැතිවීමක් නැත්තටම නැති වී යාමක් යත්නම් අන්න එයයි දුක්ඛ නිරෝධ අන්න එයයි දුක්ඛ නිරෝධ සත්‍ය වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ පසුබිමේ සිටත් අපේ දේශනාව මෙහෙවන්නේ නැහැ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාමේ සත්‍ය වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්මා දිට්ඨිය සම්මා සංකප්පය සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි මේ ආර්යශ්‍රාංග මාර්ගය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍ය වශයෙන් බුදුරජාණන් වහන්සේ එදා වදාළා මේ කරුණ පිළිබඳව සෑහෙන තරම් ධර්ම දේශනා මේ පින්වත් අය අසා ඇති පොත්පත් වලින් දැනගෙන ඇති අන් අය මේ අයට කියලා දීලක් ඇති මෙවැනි න්‍යායාත්මක පසුබිමක සිට මේ චතුරාර්ය සත්‍ය විස්තර කළොත් ඇත්ත වශයෙන්ම ඒ චතුරාර්ය සත්‍ය විස්තරයේ තුලින් කෙනෙකුට ධර්මය අවබෝධ කර ගැනීම එතරම් සුකර වන්නේ නැහැ. නොහැකි කියනවා නෙවෙයි අපහසුයි. එතෙන් අපි දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, එසේම දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර්ය සත්‍ය ප්‍රායෝගික ඇසකින් විදසුන් ඇසකින් බලන ආකාරයයි විස්තර කිරීමට බලාපොරොත්තු වන්නේ. එතකොට අපි පළමුවෙන්ම බලමු දුක්ඛ සත්‍යය. මේ දුක්ඛ සත්‍යය කියන්නේ කුමක්ද? ජාතිය, ජරාව, ව්‍යාධි, මරණ, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදී මහා දුක්ඛ ස්කන්ධය, ඒකාන්ත දුක්ඛ කිණ්ඩය. මෙහෙම කීවට වඩා ඉතා පහසෙන් අපට අවබෝධ කර ගන්නට පුළුවන් දුක්ඛ සත්‍ය කියන්නේ කුමක්ද කියන එක දුක්ඛ සත්‍ය ක්‍රියාත්මක වන ආකාරය දෙස විමසීමක් කළොත් අපිට ව්‍යාධි දුක් ඇති වෙන අනෙක් ආකාර රෝග දුක් ඒ දුක කොහොමද අපි අත්දකින්නේ ඒ දුක අපි අත්දකින්නේ අපේ සිතින් අපේ සිත නැත්නම් මේ දුක අපට අත්දකින්නට හැකියාවක් නැහැ හිතන්න මහා රෝගයකින් අතිශයින් දුක් විඳින පුද්ගලයෙකුට සී නැතිවීමට දෙහෙතක් දුන්නා. නැත්නම් නිින්ද යාමට දෙහෙතක් දුන්නා. සිත අක්‍රීය කළා කවර ආකාරයකින් හෝ. එවිට ඔහුට කවර රෝගයක් තිබුණත් කොයිතරම් බරපතල රෝගයක් ඒ අවස්ථාවේ උද්ගත වී තිබුණත් ඒ රෝගය ඔහුට දුකක් වන්නේ නැහැ. ඒ තුලින් ඔහුට දුකක් ඇතිවන්නේ නැහැ. එම නිසා ඒ රෝග දුක විඳින්නේ තමාගේ සිත තිබෙන තාක්කල් පමණයි රෝග දුක කියන්නේ එබැවින් තමාගේ සිතේ පැවැත්මයි මේක වටහා ගන්නට ඕන ජරා දුක මෙතන ඉන්න අය බොහෝ දුරට ජරාවෙන් ජරාවට කිච්චුමින් සිටින අය ඒ අයට තේරෙනවා ඇති ජරා දුක ඇස් පෙනෙන්නේ නැතුව කන්න ඇහෙන්නේ නැතුව තමාගේ ශරීරයේ ශක්තිය හීන වෙලා ඉරියව් පවත්ීමේ හැකියාවෙන් තොරව අතන මෙතන මුළු ශරීරයේ පුරා නොඑක් වේදනාවන්ගෙන් පීඩිතව විඳින දුක මේ ව්‍යාධි දුක ඉන්ටෙන්ෂන වැඩි වෙනවා මේ වැඩි වෙන ව්‍යාධි දුකත් මේ ජරා දුකත් දැන් පවත්නා ජරා දුකත් විඳින්නේ කොමකින්ද ජරාවෙන් පීඩිත වෙන දුක ජරා දුක්ඛය අපි අනුභව කරන්නේ අපේ සිතින් ඒ අත්දකින්නේ අපේ සිතින් ජරා දුක කියන එක එතකොට සිතේම පැවැත්ම ජරා දුක අත්දකිනවා කියන්නේ ඒ දුක් වේදනාව සිතට දැනීමයි අපි හිතන්න අපි හිතමු ප්‍රියංගෙන් ගෙන්ගේ දුක මේක කොහාටද දැනෙන්නේ ඒ අවස්ථාවේදී සිදුවන්නේ කුමක්ද ප්‍රිය අයගෙන් ප්‍රිය දේවලින් වෙන්වීමේදී අපේ සිත තුළ නාම ධර්ම රාශියක් ඇති වී නැති වී යනවා සංස්කාර ධර්ම නාම සංස්කාර ඒ නාම සංස්කාර ඇති වී නැති වී යාම කියන්නේ කුමක්ද සිතේ පැවතීම සහ නැතිවීම ඇතිවීම සහ නැතිවීම එවිට අර ක්‍රියන්ගෙන් වෙන්වීමේ දුකත් අන් කිසිවක් නෙවෙයි අපේ සිතේ පැවැත්මමයි. අප්‍රියං හා එක්වීමේ දුක ඒක දැනෙන්නෙත් අපේ සිතටමයි. මේ මහා දුක්ඛ ස්කන්ධය සබ්බේ සංඛාරා දුක්ඛා වශයෙන් වදාළ මේ මුළු විශ්වයේම තියෙන සංස්කාර දුකක් බවට පත්වන්නේ කුමකින්ද? ඒ දුක අනුභව කරන්නේ කුමකින්ද? මේක හොඳට හිතලා බලන්න. මේ ලෝකේ යම්සා දුක් ඇතනම් ඒ සියලුම දුක් ඇතිවන්නේ මේ මහා පෘථිවිය මත නෙවෙයි. මහා ගස් ගල් වල නෙවෙයි, පර්වත වල නෙවෙයි, සාගරේ නෙවෙයි, ආකාශේ නෙවෙයි. මේ දුක රූපස්කන්ධේ මූල කොටගෙන ඇතිවුවත් ඒවා අපි අත්දකින්නේ සිත තිබෙන නිසා සිතේ පැවැත්ම තිබෙන නිසා දුක්ඛ සත්‍ය මේ විදිහට කැටි කරලා කැටි කරලා බලනකොට අන් කිසිවක් නෙවෙයි අපේ සිතේ පැවැත්මම ඒකාන්ත දුක්ඛ සත්‍ය වශයෙන් අවබෝධ කර ගන්නට ඕන. අපේ සිත තිබෙන තාක්කල් අපේ දුකින් මිදලා නැහැ. අපේ සිතේ යම් කිසි සිතුවිලි මාත්‍රයක් ඇතිවීමම ඒකාන්ත වශයෙන් දුකක්. යම් කිසි පුද්ගලයෙක් මේ චිත්ත නිරෝධය සිතේ සම්පූර්ණ නිවී යාම දැක්කා නම් ඒ නිවී යාම දී ඇති වූ සාන්ති භාවය සුඛය සීතල ස්වභාවය වෙනත් චිතට වෙන සංස්කාර ධර්ම ඇති වූ විකසම නැති වී යන ආකාරය අවබෝධ වුණත් එහෙම ඒ පුද්ගලයාට පෙනෙනවා මේ සිතේ පැවැත්මම මේ සිත මෙලෙස අඛණ්ඩ ලෙස ඇති වෙමින් නැති වී යාමමයි දුක්ඛ සත්‍යය කියන්නේ කියලා. අන් කිසිවක් නෙවෙයි. කවර ආකාරයකින් ඒක විස්තර කළත් ජාති වශයෙන් හෝ ජරා වශයෙන් හෝ අන් කවි ආකාරයකින් එය අප විස්තර කළත් ඒ විස්තරය අන්තිමට කෙටි වෙලා සම්මිශ්‍රණේ වන්නේ අර සිතේ පැවැත්මම දුක්ඛ සත්‍ය වශයෙන්. මේක පෙනෙන්නට ඕනේ. සිත තිබෙන තාක්කල්මයි දුක තිබෙන්නේ සිතින්මයි අපි දුක් අනුභව කරන්නේ අපේ සිතටමයි මේ දුක දැනෙන්නේ කියලා. කයේ දුක දැනෙන්නේ සිතටයි. සිත නැත්නම් කායික දුකක් අපිට නැහැ. මේ දුක ඇතිවන්නේ කුමක් නිසාද? දැන් මේ කතාව හොඳට අහන්නට ඕන. දුක ඇතිවන්නේ අන් කිසිවක් නිසා නෙවෙයි. අපි මේ බාහිර ලෝකියත් අපේ තමාගේ පංචස්කන්ධ ලෝකයක් අල්ලාගෙන සිටින නිසා උපාදාන කරගෙන බදාගෙන ග්‍රහණය කරගෙන සිටින නිසා එහෙම උපාදාන කරගත්තේ නැත්නම් අල්ලාගත්තේ නැත්නම් අර සබ්බේ සංඛාරා දුක්ඛා කියන වචනේ බොරු වෙනවා. සියලු සංස්කාර ධර්ම දුක. ඒ දුක ඇතිවන්නේ සංස්කාර තුළින් නෙවෙයි. මේ උදාහරණයෙන් කියන්නේ මේ කියන ධර්මශාලාව සංස්කාර ධර්මයක්. මේ සංස්කාර ධර්මයේ අපට ඒ සිතට දුකක් වන්නේ මේ ධම්මශාලාව මමය මගේ එකක්ය අපේ එකක්ය මේ ආදී වශයෙන් අපි නොඑක් ආකාරයෙන් අල්ලාගත්තු පමණයි මේ ශාලාව කැඩෙනවා නම් බිඳෙනවා නම් නැත්තම් මේ සීලින් ගැලවෙනවා නම් මේක නොඑක් ආකාර ප්‍රකාශ වීමට අලුත් දෙයක් කිරීමට බඳුන් වෙනවා කරන්නට අවශ්‍ය නම් ඒ දුක ඇතිවන්නේ එය ග්‍රහණය කරන අයට පමණයි. දැන් හිතන්න අර කොයි හරි වෙන තැනක තියෙන ධර්මශාලාවක් හැදුනට මෙහි ඉන්න කෙනෙකුගේ සිතට ඒක දුකක් වන්නේ නැහැ. අපි මේක අල්ලාගෙන තියෙන සිතින් ඒ සිතින් අල්ලාගත් භාවය නිසායි මේ බාහිර අජීවී සංස්කාර ධර්මයක් අපේ සිතට දුකක් ගෙන දුන්නේ. එහෙම අල්ලාගත්තේ නැත්නම් මේක වෙන කෙනෙකුගේ එකක් අපිට කිසිම සම්බන්ධයක් නැති එකක් කියලා හිතෙනවා නම් මේක මෙතනම බෝම්බයක් වෙලා සම්පූර්ණ සුළු විසුණු වෙලා කැටි බිඳිලා ගියත් අපේ සිතේ ලෙසින් කැඩෙන්නේ බිඳෙන්නේ වෙනස් වන්නේ නැහැ. ඒකට අනුකූලව එම නිසා මේ පාදානේ අල්ලා ගැනීමයි දුක ඇතිවීමේ හේතුව. මා එදා කීවා මතකයි දෙමළ ගෑණියක් යාපනයේ මරුණට අපේ සිතට කිසිම දුකක් ඇතිවන්නේ නැහැ. නමුත් අපේ සෝල්සෝරියක් නැත්තන් නෑ මිත්‍රේ කවුරුවත් සමීප කෙනෙක් මරණයට පත් වුණොත් අපට දුකක් ඇති වෙනවා. අපේ සතුරෙකුගේ මරණයක් ඇහුවොත් අපිට දුකක් නෙවෙයි දැනෙන්නේ සමහර විට සිතට සතුටක්. ඒ මරණයත් සතුරාගේ මරණයත් සමාගේ යහපත් සමා ප්‍රියතන කෙනෙකුගේ මරණයත් මරණය වශයෙන් සැලකුණට එක සමානයි එකයි. නමුත් එක් මරණයක් දුකකුත් අභිමරණයක් සැපකුත් ලබා දුන්නේ අන් කිසිවක් නිසා නෙවෙයි අපි අල්ලාගෙන සිටීම තුළින් ඒක සිදුුනේ එම නිසා මේ දුක කියන එක අල්ලා ගැනීම නිසාම සිදුවෙන බව හිතන්නට ඕනේ අල්ලා ගැනීම වැඩිවන්නට වැඩිවන්නට දුක වැඩි වැඩි අපට දැනෙනවා මට මෙහිදී කතාවක් මතක් වෙනවා විශාඛා මහා පාසිකාව දවසක් අවේදී අවේලාවේ බුදුරජාණන් වහන්සේ හමුවට ගියා ඔන්න බාගෙට නාලා කොණ්ඩේ වේල්ලක් නැහැ කොණ්ඩේ කඩාගෙන ගියා. සෙත් බරිත කොණ්ඩේ සහිතව බුදුරජාණන් වහන්සේ විමසනා මොකද විසාකාවනි මේ කෙත් බඩිත කෙස් සහිතව අවේලාවේ මේ ස්ථානෙට මිනිස් පැමිණියේ අනේ බුදුරජාණන් වහන්සේ මගේ ලස්සන මිනිබිරියක් හිටියා ඒ මිනිබිරියාද අභාවත් මේ මැරුණා ඒක නිසා මට ඒක ඉවසන්නට නෑ ඒ දුකින් තමයි මේ පසු වෙලා පැමිණියේ මේ සෝවාන් වූ පුද්ගලයෙක් කියන කතාවක් මේ. බුදුරජාණන් වහන්සේ අහනවා විසාකා ඔබ කැමතිද මේ සවැත් නුවරේ ඉන්න ඔක්කොම ওই වයසේ අය ඔබගේ මිනිපිරියම් වෙනවා දකින්නට? ඉතින් මෙයා බොහෝම සන්තෝෂෙන් කියන අනේ කොච්චර එකක්ද බුදුරජාණන් වහන්සේ සවැත් නුවරේ ඉන්න ඔක්කොම මේ ඒ වයසේ අය මගේ මුණුගුරු මිනිගිරියම් වෙනවා නම් මට ඒක ඊටාම සතුටට කාරණාවක්. එවිට බුදුරජාණන් වහන්සේ විමසනවා හොඳයි විසාකාව මේ නගරේ දවසකට කී දෙනෙක් කොවෙනි අය මැරෙනවද 10 12 දෙනෙක් ඊටත් වැඩි දැන් අපි දන්නවා බොරැල් එකක් හදාවට ගියාම එක දවසකට මිනි හතර පැත්තෙම ගේනවා මම හිතන්නේ 50ක් 60කටත් වැඩි එතකොට එතත් එහෙමයි බුදුරජාණන් වහන්සේ විදිහ කියනවා එහෙමනම් විසාකාවනේ ඔබට එක දවසක්වත් සැනසීමකින් ඉඳ හම් වෙන්නේ නැහැ නේද? හැම දවසම හත්කට දෙනා මිනිගිරියෝ මැරෙනවා. ඔබට මහා දුකක් නේද අත්වන්නේ? මෙහිදී තමයි ඒ විසාකාවට ඇත්ත වැටුනේ. අල්ලාගෙන සිටින ධම්ම වල වැඩි බවට අනුකූලවම අපේ දුක වැඩි වෙනවා. අල්ලා ගැනීම අඩුවන්නට අඩුවන්නට දුක අඩු වෙනවා. මාත් තව උදාහරණයක් මේ පින්වත් අයට කියන්න. හිතන්න මගේ ඇඟ වටේ මහා විශාල කඹයක් පොටවල් 6කින් විතර වෙලලා එක පොටක් මගේ අත් දෙකින් මම තද කරගෙන සිටිනවා. අනිත් පොට මිනිස්සු 5-6 දෙනෙක් එකතු වෙලා අදිනවා. මටත් අර මිනිස් පස් හය දෙනාගේම ශක්තියටත් වඩා ශක්තියක් තිබෙනවා නෑ මම මේක ගැලවෙන්නට දෙන්නේ කියලා මමත් තදින්ම ඒ කොටක් මගේ ඇඟ ළඟ තියෙන කොට අල්ලාගෙන සද්ද කරගෙන සිටිනවා අර මිනිසු අදිනවා ඒ මිනිසු අදින්න අදින්න මම ඒ අල්ලාගෙන සිටින්න සිටින්න මොකද මට වෙන්නේ එන්න එන්නම මගේ දුක වැඩි වෙනවා එන්න එන්නම මගේ පීඩනය වැඩි වෙනවා මේක අවබෝධ වෙන්නේ නැහැ මට. මම කරන්නේ නැහැ, ගැලවෙන්න දෙන්නේ නැහැ කියලා තව තවත් තව තවත් අල්ලනවා. මේ අල්ලා ගැනීම තුළින් දුක ඇති වෙනවා කියන එක අවබෝධ වෙච්ච නිසා තව තවත් දැඩිව අල්ලා ගන්නවා. මෙසේ පස් දිනක් හය දිනක් පසුපසිනුත් අදිනවා. යම් කිසි දවසක මට අවබෝධයක් ආවා නම් මේ අල්ලාගෙන සිටීම නිසායි මට මේ පීඩාව දුක ඇතිවන්නේ මේ අල්ලා ගැනීම අතහැරියානම් මට මේ කිසි පීඩාවක් නැහැ. අර වැරදි අවබෝධය මගේ සිතින් අයින් වෙනවා. අල්ලාගෙන සිටින එක හොඳක් කියන එක. අල්ලා නොකත් අතහැරියොත් මේ දුකෙන් ගැලවෙන්නට පුළුවන් කියලා සිතලා මම මඟ වටේ ඇතිලා තියෙන මේ මහා විශාල සම්බේ කෙලවර අල්ලාගෙන සිටීම අතහරිනවා. දැන් බාහිර වශයෙන් මිනිස්සු අදිනවා කඳේ මොකද්ද වෙන්නේ? අදින්න අදින්න මගේ ඇඟේ වටේ පැටලී ඇති ඒ වෙලුම් ගැලවෙනවා. ගැලවිලා ගැලවිලා ගැලවිලා ගිහිල්ලා අන්තිමේට අර අදින අය පැත්තකට විසි වෙනවා මම නිදහස් වෙනවා. මෙන්න මේ වගේමයි බාහිර සංස්කාර ලෝකයක් අපේ පංචස්කන්ධ ලෝකයක් අපේ නොදැනුවත්කම නිසා අල්ලාගෙන අපි මේ දුක් විඳින්නේ අර හය දෙනා වගේ තමයි අපි ඇස් වලින් රූප අල්ලාගෙන දුක් විඳිනවා. කනින් ශබ්ද අල්ලාගෙන දුක් විඳිනවා. නාසයෙන් ගඳ සුවඳ අල්ලාගෙන දිවෙන් රසවත් අල්ලාගෙන කයින් නොයෙකුත් ස්පර්ශයන් පොට්ටබ්බ ධර්මයන් අල්ලාගෙන මනසින් මනසට අරමුණ වන ධර්මයන් අල්ලාගෙන නොයෙක් දුක් ගැට අප මේ අනුභව කරන්නේ අපට තේරෙන්නේ නැහැ මේ අල්ලා ගැනීම තුලින් දුකක් ඇති වෙනවයි කියලා. මොකද්ද මේ තේරෙන්නේ නැහැ කියන්නේ? දුකක් අල්ලා ගැනීම තුළින් දුකක් ඇති වෙන බව දන්නේ නැහැ. දුක්ඛ සමුදය අඥානං. නැත්තම් මේ අල්ලා ගැනීම මේ කාන්ත දුකක්. දුක්ඛේ අඥානං දුක දන්නේත් නැහැ. දුක ඇතිවීමේ හේතුව දන්නේත් නැහැ. එම නිසාම අපි අලලස දැක්වීව අල්ලා ගන්නවා මේ මහා විශ්වයම. මේක තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ අවිජ්ජා කියලා නොදක්කම කියලා. දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං කියලා. දුක දන්නේත් නෑ දුක ඇතිවීමේ හේතුව දන්නේත් නෑ. දුක නැති කිරීම දන්නේත් නෑ නැති කිරීමේ මාර්ගය දන්නේත් නෑ. ඒකයි මොකටද? අවිද්‍යාව කියන්නේ ඒකයි. අපි මේ අල්ලා ගැනීම තුලින් දුකක්මයි ඇතිවන්නේ අල්ලා ගැනීමත් ඒකාන්ත දුකක් කියන එක අවබෝධ කරගෙන නැහැ. අපි හිතන්නේ මේ අල්ලාගෙන කරන දැඟලිල්ල බොහෝම සැප දෙයක්, ඉෂ්ට දෙයක්, මනාප දෙයක්, කාන්ත දෙයක් කියලා. එබැවින් මේ මුලාව, මේ මුලාව පසුපසින් ක්‍රියාත්මක වෙනවා මේ අල්ලා ගැනීම තුළින්. අපි හිතන්න දැන් හිතමු අපි මේ බාහිර විශ්වයේ පවත්නා සියලුම සංස්කාර ධර්ම ඇහැ තුලින් කන තුලින් නාසය තුලින් දිව තුලින් ශරීරය තුලින් මනසට ගැට ගැහෙනවා කියලා නූල් වලින් වගේ ගැට ගැහිලා තියෙනවා රූප ලෝකයක් මේකට ගැට ගැහිලා අරූප ලෝකයක් මේකනම ගැට ගැහිලා කාම ලෝකයක් ගැට ගැහිලා බාහිර සජීවී වස්තුන් සියල්ලක් මෙතන ගැට ගැහිලා අජීවී වස්තුන් ගැට ගැහිලා තමාගේ පංචස්කන්ධයත් ඒකම ගැට ගැහිලා තියෙනවා කියලා හිතන්න. මේ ගැට ටික ඔක්කොම හතවතට සම්බන්ධ වෙලා මේ අල්ලා ගැනීම කොහෙද තියෙන්නේ? මේ ඉවහද වෙන තැනකද අභ්‍යවකාශයේද මහ පොළොවේද වෙන තැනකද නැහැ. අපගේ හිත තුලයි අපේ අල්ලා ගැනීම තියෙන්නේ. ඒක නිසා මේ අල්ලා ගැනීම ඔක්කොම ගැට ගැහිලා තියෙන්නේ අපේ හිතට අපගේ හදවතට යම් විදියකින් මේ ගැට ගැසලා තියෙන නූල මේ ගැට ටික ඔක්කොම කැපුවනම් බාහිර විශ්වයත් අජීවී සජීවී සියලු සංස්කාර ධම්මත් සමාගේ පංචස්කන්ධය සහිතම පැත්තකට අයින් වෙනවා අපි විතරපත් වෙනවා අල්ලා ගැනීම සම්පූර්ණයෙන් අතහැරීම කියන්නේ අර්හත් ඵලයෙන් සැනසීම ලැබීම. ඒ අල්ලා ගැනීම සම්පූර්ණයෙන් නිරුද්ධ වන්නේ අර නොදත්කම සම්පූර්ණයෙන් නිරුද්ධ වීම තුළින් ඒ තාක්කල් අපි අල්ලා ගන්නවා. මේ අල්ලා ගැනීම තිබෙන්නේ එම නිසාම මේ අයට තේරෙන්නට ඕන අන් කිසි තැනක නෙවෙයි අපේම සිත තුළ කියන එක. සිතීමේ අල්ලා ගැනීම හටගන්නේ. එතකොට මේ අල්ලා ගැනීමට හේතු නොදක්කම ඒක පවතින්නේ කොහේද? ඒකත් පවතින්නේ අපේ සිත තුළමයි. මා කලින් ප්‍රකාශ කළේ දුක්ඛ සත්‍යය කියන්නේ අන් කිසිවක් නෙවෙයි අපේ සිතේ අඛණ්ඩ පැවැත්ම දැන් දුක්ඛ සමුදය කියලා අපි ප්‍රකාශ කළේ අල්ලා ගැනීම ඒකත් අපේ සිතමයි සිතින්මයි අල්ලා ගත්තේ. දැන් පෙනෙන්නට ඕනේ මේ පින්වත් අයට දුක්ඛ සත්‍ය කියන්නේ සිතමයි දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ සිතමයි කියන එක. හිතන්න එපා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දුක්ඛ සමුදය සත්‍ය දුක්ඛ සත්‍ය වැනි අනිත් සත්‍ය ධර්මයන් විකෘති කරලා මේ කතා කරනවායි කියලා. ප්‍රායෝගික ධර්මයක් මේ. න්‍යායාත්මක පසුබිමක සිටගෙන කරන කතාවක් නෙවෙයි. ධම්මේ අවබෝධ කරායට අප කියන කතා අත්දකින්නට පුළුවන්. එම නිසා දුක්ඛ සත්‍යයත් දුක්ඛ සමුදය සත්‍ය දෙකම අපේ සිතේ පැවැත්මමයි අපේ සිතමයි සිතේමයි මේ සියලුම ධර්ම තිබෙන්නේ. දැන් ඒක අවබෝධ වන්නට ඕන. ඊළඟට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍ය සම්මා දිට්ඨිය සම්මා සංකප්පය සම්මා වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි පඤ්ඤා මේකයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍ය වශයෙන් එදා බුදුරජාණන් වහන්සේ වදාළේ මෙලෙස බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය විස්තර කරන්නේ කුමක් නිසාද? සාමාන්‍ය පොදු ජනතාවට ප්‍රායෝගික ධර්මයක් එලෙසින්ම ප්‍රකාශ කිරීම ප්‍රයෝජනවත් නොවන නිසා. අර ආකාරයෙන් ධර්මයේ දේශනා කරපුවාට පසුව කළාට පසුව ඒ සමහර විට බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වෙනවා. අප මේ කතා කරන දේශනය දවස් හතක් තිස්සේ භාවනා කරලා සිටින යෝගාවචරයන්ට කරන කතාවක්. දහම් පුස්තේ විකසිත වීමට පාරමී ශක්තියක් ඇති කෙනෙකුට මේ ධර්මය ගෝචර වෙනවා. එතකොට අල්ලා ගැනීම නිසා දුකක් ඇති වෙනවා කියන එක අපි අවබෝධ කරගන්නට ඕන. මේ රූපස්කන්ධය මම කියලා මගේ කියලා අල්ලා ගන්නවා. අම්මලා තාත්තලා දූ දරුවන් සොයුරු සොයුරියන් අපේ කියලා මගේ කියලා අල්ලා ගන්නවා. ගේ දොර ඉඩකනම් සියලුම බාහිර සංස්කාර ධර්ම මම මගේ අපේ කියලා අල්ලා ගන්නවා. මේ අල්ලා ගැනීම තුලිනුයි දුක ඇතිවන්නේ. මේ සියල්ලම අපේ නෙවෙයි කියලා අත්හැරියනම් සත්‍ය එකයි. මේවා තුලින් කිසිම දුකක් අපට ඇතිවන්නේ නැහැ. මේ මම කියලා මගේ දුව කියලා අල්ලාගත්තේ සිතින් ඒක සිතේ තියෙන මායාවක් පමණයි. සත්‍ය දෙයක් නෙවෙයි. මේ අසත්‍ය ස්වરૂපේ සත්‍යයක් ලෙස පෙන්වන්න කරලා අපි මුලා කරනවා. ඒ මුලාව අපට අවබෝධ වෙන්නේ අපේ තියෙන මුලාව නිසා. එම නිසා මේ මුලාව දැන් මුලාව දෙසට දැන් මානසිකාරයේ මෙහෙවන්න ඕන. මම කියලා මගේ කියලා අපේ කියලා අල්ලා ගැනීම සැපක් නෙවෙයි ඒකාන්ත වශයෙන්ම දුකක්. ගෙනගෙන දුකක් ඇති කර දෙන ධර්මයක් මේක මගේ සිතේ තියෙන මුලාවක් මේක සැපක් කියලා හිතනවායි කියලා හිතන එක මුලාවක් කියලා අවබෝධ කරගන්නට ඕන දුක්ඛ සමුදය දුක ඇතිවීම අල්ලා ගැනීම තුලින් සිදුවෙනවා නම් දුක්ඛ නිරෝධය දුක නැතිවීම කුමක්ද සිදුවිය යුත්තේ අල්ලා ගැනීමෙන් දුක ඇති වෙනවා නම් අත්හැරීමෙන් දුක නැති වෙනවා. ඒකයි සිද්ධාන්තය. ඒකයි සත්‍යය. සියල්ලම අතහැරියා නම් කිසිම දුකක් නැහැ. එහෙමනම් දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍ය කියන්නේ මොකද්ද? මේ අපි අල්ලාගෙන සිටින එක අත්හරින එකයි. ඒ අතහැරීම කළාට පසුව සම්පූර්ණයෙන්ම සත්‍ය වශයෙන්ම අතහැරුණොත් අපි සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා. බුදුරජාණන් වහන්සේ ආ එදා මා කියපු ධම්ම පාඩ කීපය සිහිපත් වන මෙච්චෙත් පදාර්ය කිසිවක් කල්ලා ගන්නට එපා කිසිවක් උපාදාන කරන්නට එපා කිව්වේ ඔන්න ඔය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍යයට යෝගාවචරයන් වික්ෂුන් වහන්සේලා යොමු කිරීම සඳහා සබ්බේ ධම්මා වික්ඛවේ නාලන්න බිනිවේසාය මේ ලෝකේ යම්තා ධර්මයක් නම් මහණෙනි, ඒ සියලුම ධර්ම අල්ලා ගැනීම සඳහා, තුටු වීම සඳහා නෙවෙයි තියෙන්නේ, අතහැරීම සඳහා. මේ තින්වත් අය මේවා කියනකොට අතහරින්නට ඕනේ තමාගේ සිත තුළින්ම අවංකවම හදවතින්ම නිවන ගැන යම් කිසි අපේක්ෂාවක් තියෙනවා නම් ඒ අපේක්ෂාවත් මෙතනම බිම දාන්න ඕනේ අපේක්ෂා පොඩි බඳගෙන සිට අපට නිර්වාණය සාක්ෂාත් කරන්නට බෑ. එබැවින් නිර්වාණය පිළිබඳ යම් අපේක්ෂාවක් තිබේ නම් ඒ අපේක්ෂාවත් අත්හරින්නට ඕන. නාඤ්ඤත්‍ර සබ්බ නිස්සග්ගා සත්‍යං පස්සාමි පාණිනා. මේ සියලුම දේවල් අතහරින්නේ නැතුව සත්‍යයට නිවනක් ලැබෙයි කියන එක ලැබෙන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ එලෙසින් සුබ්‍රහ්ම සූත්‍රයේදී වදාළේ. අපි නොඑක් නොඑක් දේවල් අල්ලාගෙන සිටිනවා. අපිට අවශ්‍ය නිර්වාණය ධාතුව නිර්වාණ ධාතුව සාක්ෂාත් කිරීමට නම් එය කිරීමට ඒකාන්තයෙන්ම නිසකව උපකාර වන ධර්මයක් වූ අතහැරීම අප කරන්නට ඕන. එහෙම අතහරින්නේ නැතුව මේවා අල්ලාගෙන ඉඳලා කවදාවත් නිවන බලාපොරොත්තු වන්නට එපා. නිවන කියන්නේ සංස්කාරගතං චිත්තං මගේ සියලුම සංස්කාරයන්ගෙන් ඈත් කියලා සංස්කාර අතහැරපු තත්ත්වයක්. අපි සංස්කාර අල්ලාගෙන නිවන් යන්න හදනවා නම් ඒක හරියන වැඩක් නෙවෙයි. එම නිසා මේ පින්වත් අය දැන් දැන්ම මේ මොහොතේම මේ මේ භූමිය තුළදීම සියලුම ධර්ම අතහරින්නට ඕන. අතීතයේ යම් තාක් සංකත ධර්ම අපේ සිත තුළ ඇති වෙන අපි දැකපු අත්දැකීම් ධර්ම ඇතනම් ඒ සියල්ලම අද කිසිවක් නැහැ මෙරි ගොස් අතීතය අපට සාදේශයෙන්ම අතාරින්නට පුළුවන් වෙන්නට ඕනේ. කවර සැපක් හෝ කවර දුකක් හෝ කවර ආකාර අත්දැකීමක් අපි ලැබුවත් අතීතයේ නැවිලා වැළලිලා මැරිච්ච දේවල් වැළලිච්ච දේවල් අල්ලාගෙන ඒවැ පැටලි පැටලි දුක් ඇති කර ගැනීම මෝඩකමක්. අතීත සංස්කාර අතීතයේ සිදු වූ දේවල් වැළඳුණු දේවල් දැන් සිහිපත් වීම තුළින් වර්තමානයේ තුල ඒ පිළිබඳව හැඳින්ීම් මාත්‍රයක් චෛතසික දැනීම් මාත්‍රයක් සංඥා මාත්‍රයක් සංකල්පනා මාත්‍රයක් ඇතිවීම හැර අන් කිසිවක් සිදුවන්නේ නැහැ අතීත සංස්කාර අල්ලාගෙන දඟලනවා කියන්නේ වර්තමානයේ තුල පවත්නා නාම ධර්මයන්ගේ පැවැත්ම පමණයි. මේක අවබෝධ කරගන්න. අතීතය වර්තමානයේ ක්‍රියාත්මක වන නාම ධර්මයක්. එහෙමනම් අතීතයෙන් අපිට ඇති වෙඩේ මොකද සම්පූර්ණයෙන් පහ කරලා අයින් කරන්න හිතින්. අතීතය සම්පූර්ණයෙන්. අනාගතය ගැන අපේ අපේක්ෂාවක් තිබෙනවා නම් ඒ මොකද්ද වර්තමානයේ තියෙන නාම ධර්මයක් ඇති වී යාම. අපි කවර ආකාරයේ අනාගත මෙවුන් සිටුවිලි මවාගෙන සිටියත් ඒ සෑම දෙයක්ම වර්තමානයේ නාම ධර්මයක් ඇතිවීම හැර අන් කිසිවක් නෙවෙයි. අනාගතය කියන්නේ වර්තමාන චිත්ත සංස්කාර ධර්මයක් ඇති වී නැති වී යාම. මේ தත්ත්වය අවබෝධ කරගන්න පහසුවෙන්ම අනාගතය සම්පූර්ණයෙන් කපා හරින්නට පුළුවන්. බාහිර වස්තුන් බාහිර පුද්ගලයන් සත්‍යයන් තුළින් අපේ දුක වැඩි වෙනවා අපේ සසර ගමන දික් වෙනවා සසරේ ගැට ගැහෙනවා දුකින් දුකටම අපපත් වෙනවා නිවනින් ඈත් වෙනවා නිවන ලැබීමට නම් නිවන සාක්ෂාත් කිරීමට නම් මේ බාහිර සියලුම ජීවියක් ඇති හෝ ජීවියක් නැති අජීවී සජීවී සවිඥානික අවිඥානික සියලුම දේවල් සිතින් අත් අත්හරින්නට ඕන. දැන් අත්හරින්නට ඕන. මේ මොහොතේ මෙතනම. ඒවා මම නෙවෙයි, මගේ නෙවෙයි. ඒවා මම කියලා හිතුවට, ඒවා සැපක් කියලා හිතුවට ඒ තුලින් ඒකාන්තයෙන්ම දුකක් ඇතිවන්නේ. දුක අල්ලාගෙන සිටීම ඒකාන්තයෙන්ම මෝඩකමක්. මේ මෝඩකමට අවධානය යොමු කරලා මේ අතහැරෙන්නේ නැතුව සියලුම ධර්ම නිවන සාක්ෂාත් කරගන්න බැරි බව අවබෝධ කරගෙන බාහිර පංචස්කන්ධත් බාහිර පණ නැති සියලුම වතු පිටි ගේදරවල් ඉඩකඩම් නැත්නම් ඒ සියලුම ධම්මත් සිතින් දැන් අයින් කරන්න. වැඩක් නැහැ. මුලාවෙන් අපි මුලා කළා ඒ මුලාව නිසා සසරට වැටුණා මෙතෙක් සසරේ ගමන් කළා දුකින් දුකටම පත් වුණා සසරෙන් සසරටම ගමන් කළා නැවත නැවත ඉපදුණා නැවත නැවත මැරුණා ඉදිරියට මෙලෙසින්ම ඉපදී ඉපදී මෙරි මෙරි යන්නටද යන්නේ මේ නෛර්යානික බුද්ධ ශාසනය ලැබිලා බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු ධර්මයේ අහන්නද ලැබිලා ඇසට එන එනා කියද්දි හදවතට පින්න පින්නා දෙද්දි ඒ ධර්ම අල්ලාගෙන සිටිනවා නම් ඒක කුයිතරම්නම් මෝඩකමක්ද? එමෙ නිසා සියලුම ධර්ම සිතින් අත්හරින්න. යන් සමාගයේ පංචස්කන්ධය. මේ රූප කොට අපි එන්නකොට ගෙනාපු ධර්මයක් නෙවෙයි. මවගේ මව් කුසට පැමිණෙන විට ඔය කියන ඔළුවක්වත් අතක්වත් බඩක්වත් කකුලක්වත් කිසිවක් නැහැ. මවගේ සහ පියාගේ දහතු කොටස් ටිකක එකතුවෙන් හැදිච්ච දෙයක් මේ පස්සේ හැදිච්ච දෙයක් අපේ රූප කොට අපි අපේ නොදත්කම නිසා මම කියලා මගේ කියලා මේ රූප කොට අල්ලා ගත්තට සත්‍ය වශයෙන්ම මේ රූප කොටේ මේ අපට පෙනෙන කයේ කිසිම මම භාවයක් මගේ බවක් ආත්මයක් දක්නට නැහැ බාහිර වශයෙන් මවගේ සහ පියාගේ දහතු වලට බාහිර වශයෙන් එකතු වෙච්ච අනිත් පඨවි ආපෝ තේජෝ වායෝ නිසා නිර්මිත වූ දෙයක් කියන අවබෝධය දැන් ඇති කරගන්න. මේක ඉන්නකොට ගෙන ආපු දෙයක් නෙවෙයි. මා මේ භූමියට මේ මේ ස්ථානයට එනකොට මේ ඉන්න කිසි කෙනෙක් අඳුරන්නේ දැන් මේ අඳුරගෙන මගේ යාළුවෙක් මගේ මිත්‍රයෙක් කියන්න ආසේ ඒ අය පසුව අරගෙන අපේ සිතින්ම අපි හිතා ගන්නවා මගේ මිත්‍රයෙක් කියලා මේකක් නෑ අපි මේ පසු ඇතිච්චේ පංචස්කන්ධයෙන් රූපස්කන්ධ සංඛ්‍යාත සියලුම ස්කන්ධ මම කියලා මගේ කියලා ගත්තට මේ රූප කොට මවගේ සහ පියාගේ ධාතු වර්ධනය වීමක් කර අන්තිශාවක් නෙවෙයි මේ රූප කොට තුලින් මා අනන්ත දුක්ඛයට වින්දා මේ දක්වා ඉදිරියේදී අනන්ත අප්‍රමාණ දුක්ඛයට මේ රූප කොට මට ලබා දෙනවා ජරා දුකත් ලබා දෙනවා, ව්‍යාධි දුකත් ලබා දෙනවා මේ රූප කොට තුලින්. මේ හන්දිපත් කැඩෙන්නට පුළුවන්. හමච්ච පිපුරෙන්නට පුළුවන්, ඔළුව කුඩු වෙන්නට පුළුවන්, තුනටිය කැඩෙන්නට පුළුවන්, අත්පය ගැලවී යන්නට පුළුවන්. මහා භයානක ඉරණම් වලට අපි අත්වන්නට පුළුවන් මෙවැනි මහා භයානක දුකක් මේ ශරීරය අපට ලබා දෙනවා. මේක අපි කොතෙක් අපට ඕන විදිහට පවත්වන්නට උත්සාහ කළා. අපේ කැමැත්තට අනුව පවතින ධර්මයක් නෙවෙයි ඒකේ පාඩුවේ ඒකේ පවතිනවා ඒකේ පාඩුවේ ඒක නැති වෙනවා අපි කැමැති වුණත් නැති වුණත් මේ රූප කොට මෙතනම මැරුණා නම් අප ඔක්කොම එහෙන් පිටින්ම දර කඩක් පැත්තකට දානවා වගේ පැත්තකට අපට විසි කරන්නට සිදු වෙනවා එදාට ඔය අපි ඇලුම් කරන දූ දරුවන් සොයුරු සොයුරියන් වතු පිටි ගේදර කිසිවක් නැහැ ඔක්කොම අතහරින්නටම ඕන. ඇයි දැන් මේ අතහැරීම කරන්නට බැරි? මේ පංචස්කන්ධය අපි එදාට සම්පූර්ණයෙන් පැත්තකට වීසි කරනවා. ඇයි දැන් මේක වීසි කරන්නට බැරි? එම නිසා මේ රූප කොට <clears throat> ඒකාන්ත වශයෙන්ම අනිත්‍ය ඥාන ධර්මයක් ඒකාන්තයෙන්ම මේක දුක්ඛ පින්ඩයක් ඒකාන්තයෙන්ම මම මගේ නොවන ධර්මයක් අත්හැරිය යුතු ධර්මයක් මට මේ පංචස්කන්ධි මේ රූප කොට ඒකාන්තයෙන්ම අත්හැරී දැමීමට සිදු වෙනවා මරණ මොහොතේ දැන් මලකුණක් බවට පත් වෙන තමාගේ මිනිය තමා ඉදිරියෙන් තියෙනවා කියලා හිතන්න එදාට මේ මොකක්වත් දැඟලි දිග්දැඟලි පැනිලි නැතිලි නැහැ නිර්වත්තක දර කඩක් දැන් මේ දර කඩ බවට ශරීරේ පත් කරන්න සිටින් ශරීරයේ පැත්තෙකට වීසි කරන්න. වායු දෝෂයෙන් සමාධිමත් සිතකින් කරන්න. දැන් මේ දකින්න නම් ඉසේ කරන්නට ඕන. දැන් මුළු විශ්වය තමාගේ පංචස්කන්ධයෙන් රූපස්කන්ධ ඔක්කොම සිතට නොපෙනී යන්නට ඕන. හරියටම සියල්ලම අත හැරුණා නම් දැන් බලන්න සිතින් සිත දිහා කිසිම අරමුණක් නැති හිස් භාවයක් අරමුණු වන සිතක් දැන් ඇති. මේ සිත තමයි මම, මේ සිත තමයි මගේ ආත්මය, මේ සිත තමයි මම මගේ කියලා මෙතෙක් කල් ගත්තේ. මේක දෙසිටම අවධානය යොමු කරන්න. ඔන්න මා කියන වචනයක් ඇහෙනවා. සිත ඇති වුණා, නැති වුණා. දැන් මොකොත් නැහැ. ඔන්න තව වචනයක් ඇහෙනවා. වචන මාලාවක් තව සිත්තරක් ඇති වෙනවා. තව සිත්තරක් ඒ සිත්තර නැති වුණා. ඔන්න අයත් වචන ඇහෙනවා සිත් ඇති වෙනවා. දැන් කිසිත් නැති බව අපි අත්දැක්කා සිත් නැති වී ගිය. ඇති වෙච්ච සිත් නැති වෙනවා. දැන් ඒ සිතින්ම සිත දෙස බලාන ඉන්න. ඇති වෙනවා, නැති වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා. විඥානං අනිච්ඡං විඥානය අනිත්‍යයි. සිතන් බලන්න ඒක අනිත්‍යයට යන ආකාරය. නැති නැති යනවා විඥානේ ඒ දකින්න සිතත් ඇති වෙනවා නැති වෙනවා. විඥානය නැති වෙනවා. ඒ නැතිවීම දකින සිතත් ඇති වෙනවා නැති වෙනවා. විඥානං අනිච්ඡං විඥානය අනිත්‍යයි. විඥානය අනිත්‍යයි විඥානං අනිච්ඡං විඥානය අනිත්‍යයි විඥානය අනිත්‍යයි විඥානය අනිත්‍යයි මේදී යම් කිසි තවත් ශූන්‍යතාවයක් දැක්කනම් ඒ ශූන්‍යතාවත් අනාත්මයි මම නෙවෙයි මගේ නෙවෙයි ඒක අනිත්‍යයි හැම විට පවතින ධර්මයක් නෙවෙයි එය අනිත්‍යයි එය අනාත්මයි හොඳයි දැන් නැවතත් විඥානයේ දේශම මානසිකාරයේ මෙහෙවන්න විඥානයේ විඥානයේ මාර්ගමුණුවලින් දැන් පවතින්නට ඕනේ සමාධිමත් සිතකින් මේ ධර්මයේ ශ්‍රවණය කළා නම් මේ විඥාණය තමයි මම කියලා මගේ කියලා ගත්තේ. මේ මම මගේ තමයි මෙලෙස මේ නැති වෙමින් නැති වෙමින් යන්නේ. මම මගේ කියාගත් විඥාණය මෙලෙස නැති වෙනකොට මම මගේ කියලා ගන්නට මොනවද තිබෙන්නේ? විඥානන්නනත්තා විඥාණය අනාත්මයි මම නෙවෙයි මගේ නෙවෙයි නාම ධර්මයක් පමණයි මේ විඥානේ මම නම් මගේ නම් මගේ ආත්මය නම් මේ විඥානේ මෙලෙස නැති වෙනකොට මගේ බවත් මගේ ආත්මයක් නැති වෙනවා නේද විඥානං අනත්තා විඥානය අනත්තයි විඥානං අනත්තා විඥානය අනාත්තයි විඥානයේ දෙසම නැවතත් බලන්න මේ විඥානයේ අනිත්‍යයි විඥානයේ දුකයි විඥානයේ අනාත්මයි විඥානය අනිත්‍යයි විඥානය දුකයි විඥානය අනාත්මයි විඥානය අනිත්‍යයි විඥානය දුක්ඛයි විඥානය අනාත්මයි මේදී පවත් ශූන්‍යතාවයක් උද්දත වුණා නම් ඒ ශූන්‍යතාවත් අනිත්‍යයි අනාත්මයි එයත් අනිත්‍යයි එයත් අනාත්මයි එයත් අනිත්‍යයි එයත් අනාත්මයි මේදී යම් ශූන්‍යතාවයක් දකිනවා නම් අන්න ඒ දක්ෂණයේ සංඛාර නැති නිර්වාණ ධාතුව සිතට අරමුණු වීම අන්න ඒ සිත නිවී යාම පහනක් නිවුනාසේ සිත මෙවිත නිවී යනවා දක්නට පුළුවන් විඥානං අනිච්ඡං විඥානං අනත්තා විඥානය අනිත්‍යයි විඥානය අනාත්මයි සිත පහනක් නිවනාසේ නිවුණනම් එය තමයි දුක්ඛ නිරෝධ සත්‍යය එතන තමයි නිර්වාණය හොඳයි. ඒ විඥාන නිරෝධයේ දක්මින් ඒ සංස්කාර නිරෝධයේ අත්දැකීමෙන් මේ භූමිය තුළදී මේ පින්වත් අයට මා කීවේ කුමක්දයි අවබෝධ නොවුනා නම් ඒ දුක්ඛ නිරෝධ සත්‍ය නොවැටුණා නම් මේ ධර්ම ශ්‍රවණය කිරීමේ කුසලයේ කවදා හෝ දවසක මේ කියපු ධර්මයේ සත්‍යය කියලා අවබෝධ කරගෙන නිරෝධ සත්‍යය දැකලා නිවනින් සැනසීමට මේ පින්වත් සෑම දිනාටම එකසේම වාසනාව ශක්තිය උදා වේවා කියලා කරුණාසිතින් මෛත්‍රී සහගතවම කුළුණු පෙරදරිවම ඔබ සැමටම අපි ආශිර්වාද කරනවා. සෑම දිනාටම නිවන් සුවම අත්පත් වේවා.